සාහිත්‍යක හඳුරන්නේ අර ඔබ වහන්සේ දේශනා කරා මේ එතන අර සිද්ධාර්ථ ඔබ එන්නම කවුද අපේ රාහුල කුමාරයා මහාන කරගන්න දැන් මහාන කරගන්නකොට එතකොට දැන් තෙන්දි අර ශික්ෂාපදයක් තිබුණේ නැහැ නේ හඳුරන්නේ මේ මේ මහාන කරගන්න බෑ කියලා පොඩි දෙමපියන්ගේ අවසරය ඇතු අනිත් එක දෙමපියන්ගේ අවසරය ගන්න කියත් බාරකාරයා වෙන්න ඇතිනේ නේද මේ කියන්නේ මේ එතෙන්දී හාමුදුරනේ ඒ ශික්ෂාපදය පැනවුනේ ඒ කාරණේ උඩනේ පැහැදිලිවම ඒක මූල පැනවේ ඒ කාරණේ මත තමයි නමුත් ඔතනදී අපි තව පැත්තක් තේරුම් ගන්න ඕන බුදුවරුන්ට ඔය මොන ශික්ෂාවක්වත් අදාළ නැහැ බුදුවරු ඒ යක්ම හැම කාරණයක්ම හේතුඵල වශයෙන් දකිමින් කරන්න. يعني බුදුරජාන් වහන්සේ දකිනවා රාහුල කුමාරයා ඇවිත් තියෙන්නේ පැතුමත් එක්ක. එතකොට නන්ද කුමාරයා අර විවාහ වෙන්න ලෑස්ති වෙලා බලහත්කාරයෙන් වගේ අරන් ගිහින් මහාන කලා වගේනේ අපිට පේන්නේ. නමුත් නන්ද කුමාරයා එන්නේ ඉන්ද්‍රිය සංවරය ඇති භික්ෂූන්ගෙන් අග්‍ර වෙන්න. ඉතින් එතකොට උන්වහන්සේට ඉන්ද්‍රිය සංවරය කියන එක කොච්චර ප්‍රබලද කියලා ප්‍රකට කරන්න සුදුසුම වෙලාවේ තමයි උන්වහන්සේව එකතු කරගෙන ගිහින් පැවිදි වෙන්න සලස්සන්නේ. ඒතර තමන් වහන්සේගේ ප්‍රාර්ථනාව අදිෂ්ඨානය මස්තක ප්‍රාප්ත කරගන්න ඉඩ හදලා දුන්නා මිසක් බුදුහාමුදුරුව බලෙන් ගෙනින් කවුරුවත් මහාන කරන්න ලෑස්ති වෙන්නේ නැහැ. නමුත් දැන් මේ කතාව තව කෙනෙකුට ඒ විදිහෙන් සාධාරණ නැහැ. රාහුල කුමාරයා ආවේ මොකටද එයාගේ පැතුණා බුදුහාමුදුරුව දැක්කට අනිත් හැම දරුවෙක් සම්බන්ධව මේ කතාව අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා භික්ෂුන් වහන්සේලා සම්බන්ධව අර මේ කවුද සුද්ධෝදන රජුරුවන්ගේ ප්‍රකාශනයත් එක්ක භික්ෂුන් වහන්සේලාට විනය ප්‍රඥප්තියක් පනවනෝ මෙන් පස්සේ මෙහෙම කරන්න එපයි කියලා. ඉතින් එතනින් පස්සේ හැබැයි බුදුරජාණන් වහන්සේ උනත් කෙනෙක්ව පැවිදි කරන්න යොමු කරනකොට ඉතින් බුදුහාමුදුරුවම නෙමෙයි පැවිදි කරන්නේ කුරාහුල මේ සරියුත් හාමුදුරුව මොගලන් හාමුදුරුව ආනන්ද හාමුදුරන්නේ පවරන්නේ ඉතින් එතකොට උන්වහන්සේලාට ශික්ෂා අදාළයිනේ. එතකොට ඉන් පස්සේ ශික්ෂා පැනෙව්වට පස්සේ කෙනෙක් පැවිදි කරනවා නම් උන්වහන්සේලාට ඒ රීතිය අනුගමනය කරන්න සිද්ධ වෙනවා. එතනදී හඳුරුනේ මේ මට අර සීලය ගැන තමයි ප්‍රශ්නේ ආවේ. ඒ කියන්නේ ඒ සිද්ධිය සම්බන්ධයෙන් නෙමෙයි. එතකොට දැන් බුදුහාමුදුරුව පණවන ශික්ෂාපද තියෙනවානේ භික්ෂුන් වහන්සේලා හරි ශාසනිකව. එතකොට මේ ශික්ෂාපද දැන් සමහරලාට ඔය සිද්ධියට කලින් හාමුදුරනේ රාහුල කුමාරයාගේ සිද්ධියට කලින් සමහරට දෙමව්පියන්ගෙන් අහන්න නැතුව ඕනතරම් මහාන කරන්නලා කියන දෙයක් තියෙනවා. මහාන කරන්න ඇති. අර ඇත්තටම දැන් ඒ වගේ තැන්වලදී ඒවා අපරාධ නෙමෙයිනේ. ඒ කියන්නේ හේතුඵල වශයෙන් ප්‍රාණඝාතය වගේ අදත්තාදානය වගේ ප්‍රශ්න නෙමෙයිනේ. ඒවා සමාජමය වශයෙන් සදාචාරාත්මකව පැවතිය යුතු යම්නම් සම්මුති. එතකොට ඒවා පිළිබඳ ගැටලු මතුවෙන තැන්වලදී තමයි ඒවා සම්බන්ධව ප්‍රඥප්ති පනවන්නේ. එහෙම නැත්නම් බුදුරේ කල්ලාතුම නීති පනවාගෙන ලෑස්ති වෙන්නේ. ඒ නිසානේ අවුරුදු 20ක් යනකම් ප්‍රඥප්ති පැනෙව්වෙත් නැත්තේ. ඒක ඒක තමයි මට දැනගන්න ඕනේ. ඒ කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ කලින් දැකලා නෑ කලින් දැක්කා වුණත් එහෙම පණවන්නේ නෑ දැන් අපි හිතමුකෝ භික්ෂුන් වහන්සේලා සම්බන්ධව ඕන තරම් දුර්වලකම් බුදුරජාණන් වහන්සේ දකිනවා එහෙම දැක්කා වුණාට උන්වහන්සේ ගිහිල්ලා මෙහෙම කළා නේද කියලා එහෙම විනය ප්‍රඥප්ති පණවන්නේ නෑ දැන් සරියුත් හාමුදුරුවෝ කල්ලාතුම ඉල්ලීමක් කරනවා මොකද බුදුහාමුදුරුවෝ එක් අවස්ථාවකදී දේශනා කරනවා ශික්ෂාපද පැන වූ බුදුරජාණන් වහන්සේලාගේ ශාසනය බොහෝ කලක් පැවතුණා ශික්ෂාපද නොපැන වූ බුදුවරුන්ගේ ශාසනය ඉක්මනින් අතුරුදහන් වුණා කියලා ඒ ප්‍රකාශනය කළාම සරියුත් හාමුදුරුවෝ ඉල්ලීමක් කරනවා ස්වාමීනි තථාගතයන් වහන්සේ ලෝකයට අනුකම්පා පිණිස එවනම් ශික්ෂාපද පනවනසේක්වා කියලා. එතනදී බුදුහාමුදුරුවෝ දේශනා කරන සාරිපුත්ත ඔබ නිහඬ වෙන්න තථාගතයන් වහන්සේක කරන්න ඕන තැන කොයි වෙලාවෙද නොකරන්න ඕන තැන කොයි වෙලාවෙද කියලා තථාගතයන් වහන්සේ දන්නවා. එතකොට සරියුත් හාමුදුරුවෝ කියන්නේ මහා ප්‍රඥා. උන්වහන්සේ මේ ශාසනයේ පැවැත්ම පිළිබඳ ලොකු කැඟීමකින් කටයුතු කරන කෙනෙක්. නමුත් උන්වහන්සේටවත් පුළුවන්කමක් නෑ තථාගතයන් වහන්සේ ගන්න තීරණ වගේ තීරණ ගන්න. බුදුරේ පමණයි ශික්ෂාපද පැනවීම පිළිබඳව කාලය දැනගෙන අවස්ථාව දැනගෙන ඒක කරන්න ඒක බුද්ධ විෂයටම පමණක් විෂය වෙන කාරණයක්. එහෙම හඳුනන්නේ මට අර අර මනතුංග මාත්‍යගේ ප්‍රශ්නෙත් එක්කම මට තේරුනේ අර දැන් කීයොන්ට ඒ සීල බුදුහාඳුර පනවන්නේ නැහනේ. එතකොට ඒක ශාසන භික්ෂුන් වහන්සේලාට පමණයි පවණවන්නේ ඒකත් යම්කිසි සිද්ධියක් කරාට පස්සේ ඔව් ඒක පදනම් කරගෙන තමයි පනවන්නේ එතකොට හම්බුනේ දැන් ගහක කොළ කඩන වගේ එකක කොළ කඩන එකත් ඒකත් මොකක් හරි සිද්ධියකින් පනවන්න ඇත්තේ මොකද ඊට කලින් දැන් හිතමු අවුරුදු 20කට කලින් ශික්ෂා පද තිබුණේ නැහැනේ එතකොට අපිට ඒ කාලේ වික්ෂුන් වහන්සේලා ගහස්සල පොළාතු කැඩුවා වෙන්න පුළුවන්. හැබැයි ඒ කැඩුවට උන්වහන්සේලා ඒවක් කළේ අර විමුක්තිය ඉලක්ක කොටගෙන මේ පරිසරයට හානි කරන්නවත් නිකන් අතපය තියාගෙන ඉන්න බැරි කමටවත් නෙමෙයිනේ. එතකොට අරමුණක් ඇතුව දැක්මක් ඇතිව. හැබැයි කාලයාගේ ඇවෑමෙන් ඒ දැක්ම වෙනස් වෙලා අරමුණු වෙනස් වෙලා වෙන වෙන කරුණු මත මේවා කරන්න පෙළඹෙනවා. අන්න එතකොටයි ශික්ෂාව කියන එක ඕනෑවේ. අපි දැන් අර සීලය ගැන කතා කරනකොට කිව්වනේ මේක හරියට මේ වැට වැටක් ගන්නවා වගේ වැඩක් නේ බුදුහාඳුර කරලා තියෙන්නේ. ඒකට වැටමායිම කල්ලාතුව පණවන්න ඕන වෙන්නේ මායිම පිළිබඳ ආරවුලක් අර්බුදයක් මතු වුණොත් විතරයි වැටක් ඕනේ. එහෙම නැත්තම් මිනිස්සු නිදහසේ ජීවත් වෙනවා. දැන් ගම්වල හැම මොන වැටක්වත් තාප්පයක් නැතුව තවමත් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒවා පිළිබඳව මේ තමන්ගේ කොටස පරිහරණය කරන්න තමන්ගේ නිදහස භුක්ති විඳින්න පුළුවන් සීමාව අතික්‍රමණය කරලා ගිහිල්ලා අනිත් අයට ප්‍රශ්න ඇති වෙන විදිහේ කටයුතු කළොත් විතරයි සීමා පෙන්වන්නේ. මටත් හිතෙන්නේ යාඳුරනේ අපේ නීති පනවනවානේ දැන් සමහරලාවට කියන අනවශ්‍ය නීතිත් තියෙනවානේ. ඔතන ඔය අපේ රටට ගැලපෙන්නේ නැති නීතිත් ගෙනල්ලා දානවා. ඒ වගේ ඒවා තියෙනවානේ. සමහර සිදුවීම් මේ වෙන්න පුළුවන් කියලා උපකල්පන මොනවා හරි සිද්ධියක් මත මේ නීතියක් පනවන එක මම හිතන්නේ බුදුහාමුදුරන්ගේ ක්‍රමය බොහොම හොඳ ක්‍රමයක්. ඒක අර හැමෝම දන්නවා ඇයි මේක පැනවුවේ ඇයි මෙහෙම මේ කියනවා. දැන් මේක ඒ ක්‍රමය සමාජයේ කියන්නේ ලෝක නීති පනවනකොට ක්‍රියාත්මක වෙන්නේ නැති එක තමයි මට තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ නීතිය අන්තිම ඉහළ ක්‍රමයකට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මම දැනවත් බුදුහාමුදුරන්. ආ ඔබ අන්තර බොම් පිටින් මට ওই ප්‍රශ්න දෙක තමයි තිබ්බේ. හරි හරි.